සංජීවී මහත්මිය අවසරයි ස්වාමීන් වහන්ස මේ ප්‍රශ්නය ගිය සතියේ දේශනය සම්බන්ධවයි අර මොළය හා ස්නායු පද්ධතිය ගැන කතා කරනකොට ස්වාමීන් වහන්ස මනෝද්වාරික චිත්ත වීති ඇතිවන ක්‍රම දෙකක් ඔබ වහන්සේ පැහැදිලි කරානේ පළවෙනි ක්‍රමය තමයි පුරාණ මතකයක් සිහිපත් වීම ඒක මට පැහැදිලි ස්වාමීන් වහන්ස අර දෙවෙනි ක්‍රමය ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද ස්වාමීන් වහන්සේ දෙවැනි ක්‍රමය ඇත්තටම ටිකක් අපැහැදිලි තමා. දෙවැනි ක්‍රමය කිව්වේ ඉන්ද්‍රියවල ඒ කියන්නේ චක්කසෝත ධාන જીවහා කාය කියන පංචේන්ද්‍රයන්ගේ කිසිදු සහයෝගයක් නැතිව මේ වෙලාවෙම දුර තියෙන දෙයක් ඒ කියන්නේ ඇහැට පේන්නේ නැති අතට අහුවෙන්නේ නැති කනට ඇහෙන්නේ නැති දුර තියෙන යමක් මේ වෙලාවේ මනසින් අරමුණු කරනවා. ඒ අරමුණු කරනකොට ඒ අරමුණ පිළිබඳව යම් යම් සටහන් එහි දැනට ක්‍රියාත්මක වෙන රූප කලාප මේ මොහොතේ මගේ මනසට අරමුණු වෙනවා. ඒක අපිට දැනෙන්නේ නැත්තේ අපි ඒක දියුණු කරලා නැති නිසා. හැබැයි ඒකට ඕන තරම් සාධක තියෙනවා. උදාහරණයක් හැටියට අපි තව කෙනෙක්ව අරමුණු කරනකොට එයාට සමහරට අපිව මතක් වෙනවා. අපිට කිඹුමක් යනකොට ඔන්න කවුරු හරි මතක් කරනවා කියලා හිතනවා. ඒවා හමු වෙන්නට පුළුවන්. දෙවයන් සම්බන්ධතාවයක් තියෙනවා. දැන් ඔය සම්බන්ධතාවය හරියට හඳුනාගෙන දියුණු කළහම තමයි දැන් අපි කිව්වා උදාහරණයක් හැටියට රුවන්වැලි සෑය සිහි කිරීම කියන එක ක්‍රම දෙකකට වෙන්න පුළුවන්. කලින් රුවන්වැලි සෑය ළඟට ගිහිල්ලා තියෙන මතකය සිහි වෙන්න පුළුවන්. ඒකෙනොත් මනෝද්වාරික චිත්ත වීති ඇති වෙනවා. මම ටිකක් හම්බුණා මේක මම රුවන්වැලිසෑයට පූජා කරනවා කියලා හිතනකොට කලින් කිය රූපයක් නෙමේ මේ වෙලාවෙන් රුවන්වැලිසෑය ඉලක්ක කරනවා. ඉලක්ක කරනකොට මේ මොහොතේ තියෙන රුවන්වැලිසෑය ස්පර්ශ වෙනවා මනසට. දැන් මේ කතාව අපිට කිව්වට එච්චර පැහැදිලි නෑ. හැබැයි එහෙම එකක් වෙන නිසා තමයි අපිට පුළුවන් කාලෙකදී මනස පුහුණු කරලා දිබ්බ චක්කු උපදවලා මේ ඉන්න තැන ඉඳලා දැන් මේ මොහොතේ රුවන්වැලිසෑය අපිට දකින්න පුළුවන් වෙන්නේ ඇහැ ඇහැ පරයා ගිහිල්ලා චක් දිබ්බ චක්කු කියලා දිබ්බ චක්කු කියන්නේ ඥානය ඒක සිත ඒක සිතේ හැකියාවක්. ඒතර සිතේ හැකියාව තීව්‍ර කරලා මේ වෙලාවේ තියෙන රුවන්වැලිසෑය මෙතනින් දකින්න පුළුවන්. ඒතර එහෙම දකින්න පුළුවන් වෙන්නේ අර ගුණය මනසේ තියෙන නිසා. ඉතින් මුලදී අපිට ඒක තේරෙන්නේ නැහැ. මොකද්ද කොහොමද ඒක වෙන්නේ කියලා. හරි හරි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ දැන් අපි වගේ පෘථග්ජන මිනිස්සු දැක්ක එකක් තමයි මතක් කරලා මනුද්වාරයෙන් අපටත් ස්පර්ශ වෙනවා. දැක්ක එක විතර නේ අපටත් ස්පර්ශ වෙනවා. ස්පර්ශ වෙන එක තේරෙන්නේ නැති ප්‍රශ්නේ තියෙන්නේ. මොකද අපි ඒක හරියට ફોકસ කරන්න ඒක ඉලක්ක කරන්න සති සම්පජඤ්ඤය පුහුණු කරලා නැති නිසා. හරි හරි ස්වාමීන් වහන්සේ. දැන් උදාහරණයක් හැටියට අනිත් අය හිතන බොහෝ දේවල් දැනට අපේ මනස ස්පර්ශ වෙනවා. සමහර දේවල් කියන්නේ දැන් අර මොකක් හරි දැන් මේ මමත් ඕක කියන්න හිතුවා විතරයි. එතකොට ඒ කියන්නේ ඒ සිත්වල ස්පර්ශයක් ඇතිවෙලාද හැබැයි අපිට තේරෙන්නේ මේක කොහොමද වෙන්නේ කියලා. මේ කාලයක් අධ්‍යයනය කරලා අභ්‍යාස කරලා මේ රටාව හඳුනාගත්තොත් අපිට පුළුවන් තව කෙනෙකුට පණිවිඩ දෙන්න අනිත් කෙනා දෙන්න පණිවිඩය ග්‍රහණය කරන්න පුළුවන්. ඒ ගුණය දැනටත් තියෙනවා. අපි සති සම්පජානියෙන් හඳුනාගෙන නැතිකම සහ දිනු කරලා නැති ප්‍රශ්නේ නිසා අපිට තේරෙන්නේ කොහොමද ඒක මොකද්ද වෙන්නේ හරි ස්වාමීන් වහන්සේ. පැහැදිලි වුණා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.